මේ දිනවල පවතින වර්ෂාත් සත්‍යයත් සමග වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල ජල තත්ත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. වෙහෙරගල ලුණුගම් වෙහෙර හා රාජාංගන ජලාශවල වාන්දරට යුක්ත කරලා තිබෙනවා. අනිකුත් ජලාශවල ජල මට්ටම වාන් මට්ටමට ආසන්න මට්ටමේ පවතිනවා. දැන් වෙනකොට යලකන්නේ සඳහා වගාවට ජලය නිකුත් කළත් වර්ෂාව නිසා ජලය නිකුත් කිරීමේ අඩුවක් පෙන්නුම් කරනවා. එම නිසා ජලාශවල වාන් දැමීම ආරම්භ වෙලා තිබෙනවා. නමුත් අපේ කිසිම අවදානම් තත්ත්වයක් නොමැති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.